ධර්මදේශනාවකටයි මේ අත්ව සූදානම් වෙලා ඉන්නේ පින්වත්නි අපි හැම නිමේෂයකම අපගේ කුසලතාවය පිළිබඳව දක්ෂතාවය පිළිබඳව කුමකට තියෙන දක්ෂතාවයද කුසලතාවයද ලෝභ දේශ මොහ අතහැරීම සඳහා තියෙන දක්ෂතාවය කුසලතාවය වර්ධනය කරගන්න ඕනේ. ලෝභ දේශ මොහ අතහැරීම පිළිබඳව අතහැරින්න හැකි අතහැරිය හැකි දක්ෂතාවය. ඒක ලේසි නෑ. පොළවෙන් උඩට පනින්න පුළුවන් උපකරණ හදාගෙන පොළව ගුරුත්වාකර්ෂණය අභිභවා යන්න පුළුවන් කෙනෙකුට. නේද? එහෙම යනවනේ. නේද? ඒක කරන්න පුළුවන්. නමුත් පොළොවෙන් තියෙන ආකර්ෂණය අභිභවා යන්න පුළුවන් වුණාට කෙලෙස් වලින් තියෙන ආකර්ෂණය අභිභවා යන එක එහෙම දෙසි වැඩක් නෙමෙයි. කෙලෙස් වලින් උපදින ආකර්ෂණය බාහිර තියෙන උපකරණ වලින් බාහිරව තියෙනවා අපිට ඇඳන් පුටු මේස ඉඩම් ගෙවල් දොරවල් යාන වාහන දුවා දරුවන්. ඒ දරුවන්ගේ ශරීරයෙන්ද ඇඳ පුටු මේස ආදී උපකරණ වලින්ද ඒ ඇලීම එන්නේ අපිට. අපි මේ පැත්තට ඇදිලා යනවනේ සාමාන්‍යයෙන් නේද? ඒ ඇදිලා යන්නේ බාහිරින් එන බලවේගයක්ද? දරුවෙක් නොදැක්කොත් දරුවා පැත්තට ඇදිලා යන්නේ දරුවගෙන් එන බලවේගයක්ද? කොහෙන්ද දෙකෙන්නේ? කාගෙද? තමන්ගේ මන්න හරි. එහෙනම් අර වෙනත් දේවල් පිළිබඳ කාම වස්තුන් පිළිබඳව ඒ කාම වස්තු තියෙන පැත්තට ඇදිලා යන්නේ ඇතුළෙන් එන බලවේගයකින්. නේද? ඇතුලෙන් එන බලවේගය අයින් කර ගැනීමයි මේ सिद्ध කරන්න උත්සාහ කරන්නේ. එතකොට පිටපස්සෙන් තියනවා, ඉතින් තියනවා නේද? ඒවා මේකට අදාළ නැහැ. මේක මේක ඇතුලේ ප්‍රශ්නේ සඳහා ගැනීම. එහෙනම් හිත පංචකාම සම්පත්තිය කෙරෙහි විසිර යාම කියන එක කොහේ වැරද්දක්ද? ඒක පංචකාම සම්පත්තියේ වැරද්දක් නෙවෙයි. ඒක මගේ సంతාණය තුලින් උපදින්නා වූ වැරද්දක්. එහෙනම් මේකම මෙතනම මේ ඇතුළම පාලනය කළ යුතුව තියෙනවා. ඒක පාලනය කර ගැනීම තමයි. ඒකෙන් නැවත කෙලෙස් මාත්‍රයක්වත් උපදින බලවේග මාත්‍රයක්වත් නැති තත්ත්වයටපත් වෙනවා කියනවා. රහත් වුණා කියලා. නේද? ඇතුළ පිරිසිදු කිරීම. එහෙනම් ඇතුළෙමයි අකුසල් නැගෙන්නේ. ඇතුළෙමයි කුසල් නැගෙන්නේ. ඇතුළෙමයි වෙලාවක මාර්ගහිත උපදින්නේ, ඵලහිත උපදින්නේ. එහෙනම් මේක කාගේ වැඩක්ද? අපේ වැඩක්. මේක තමයි මේ පුරුදු කරන්න ඕනේ. දැන් මේ මෙහෙම මේ අකුසල් නැගෙන ඒවාගෙන් මොන හරි දෙයක් ගැන ලෝභයක් අපිට ඇති වුණා නම් යම් ශරීරයක් දැකලා ලෝභයක් ඇති වුණා නම් දේශයක් ඇති වුණා නම් ඒක අපිට පහසුද අපහසුද අනාගත සුව පිණිසද අනාගත දුක් පිණිසද අනාගත දුක් පිණිසයි ඒක දරුවෙක් ගැන හෝ ආදරයක් ඇති වෙනවා ඒක අනාගත දුකක් වෙනවා. මොකද ඒ ඔක්කොම අනිත්‍ය ස්වභාවයේ තියෙන හින්දා. අපහසුයෙන් අතෘප්තිකරව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වැරද්ද නිවැරදි කරගන්න ඉස්සෙල්ලාම මේකට තරබටු කරලා තියාගන්න ඕනේ. යන්නේ ඔහේ ඔහේ විසසහිත තැන් වලට යන්නේ නැහැ කියලා. නේද? එහෙම කියපු පමණින් කියපු පමණින් යන්නේ නැද්ද? අපි අනක් දීපු පමණින් මේ හිත විසිරෙන එක නවතිනවද? නේද? එහෙනම් අපි ඒකට මොකද කරන්න ඕනේ? ඒකට පුහුණු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. මෙහෙම විසිරෙනවා කියලා හරි දැනගෙන හිටියොත් දන්නේ නැහැ. <laughs> විසිරෙනකොට විසිරෙනවා කියලාවත් කල්පනාවක් තියෙන ලබන තරමේ නැහැ. මේක නැති කරන්න ඕනේ වැඩපිළිවෙලකට යන්න ඕනේ කියලා කල්පනාවක් තියනවාද? නේද? ඔව්. නේද මේක වැඩපිළිවෙලකට යන්න ඕනේ යන්න ඕනේ කිය කී ඉතින් ඉන්නවා. කොහොම නමුත් මේ විසිරෙන හිත භයානකද නැද්ද? හිතා භයානක. ඇයි මේ හිත මේ විසිරෙන හිත පංචකාම සම්පත්තියේ දැඩි එල්බ ගැනීමක් එල්බගෙන තියෙන වෙලාවක මාගේ මරණය සිද්ධ වීමෙන් මට විශාල හානි සිද්ධ වෙන්න පුළුවන්. මේ සංසාර ජීවිතේ විශාල හානි සිද්ධ වෙන්න පුළුවන්. මොකද මම මේ මම මේ අල්ලන් ඉන්නේ මොනවද? ලෝකයේ තියෙන බොහෝ වස්තුන් වලින් අපි හිතමු කෝටි 700ක් දැනගින්නවා නම් ඒකෙන් දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන. එයාලා ගැනමයි කියවන්නේ. එයාලා ගැනමයි කල්පනාව. මැරෙනකොට දාලා යන්න තියෙන දේවල්. එයාලා ගැන කල්පනා කරන්නේ නැතුව, එයාලා ගැන ගිනි ගන්න නැතුව, එයාලා ගැන කටයුතු කරන්නේ නැතුව එයාලට අවශ්‍ය කරන යුතුයකම් විතරක් කරලා ඉන්නත් තියෙනවා නම් ඒකේ වැරද්දක් තියෙනවද? දෙමව්පියන්ගේ යුතුයකම තමයි ඇතුළ පුච්චා ගන්න එක. තමන්ගේ අභ්‍යන්තරේ පුච්චා ගන්නවා කියන එක අවශ්‍යද? ඒක අනවශ්‍ය දෙයක්. මේ බැඳීම කියන එක අනවශ්‍ය දෙයක්. ආන්ගේ බැඳීමෙන් අයින් වෙන්න. ඇයි අපි ඒවට බැඳලා තියෙන්නේ? ඒවා ගැන මගේ කියලා අදහසක් තියෙන හින්දා. මගේ කියන අදහසක් තියෙන හින්දා. කොහොමද ඒවා මගේ කියලා අදහසක් උනේ ඒවා මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් හැපි වෙච්ච හින්දා. මේ ශරීරය මගේ කියලා අදහසකුත් ඇවිල්ලා තියෙනවද නැද්ද? තියෙනවා. හා. කොතනද කොතනද දන්නේ මගේ. කේසමප්පකේ ඉඳලා පාදාන්තය දක්වා මගේ කොටස. කපනවා අත් දෙක කකුල් දෙකයි. දැන් කොයි කැලද? ආ කකුල් දෙක කපනවා කියන්නේ කකුල් දෙක කපලා ළඟින්ම තියෙනවා. වෙන් කරලා ළඟින්ම තියෙන මොකක් හරි ලෙඩක් හැදිලා කියන්නේ. දැන් කොයි කැලද? ඉතිරි කැලද. ඒතකොට දැන් කකුල් දෙක මගේ නෙවෙයි. මේ තියෙන කකුල් දෙක මේ ශරීරයෙන් වෙන් වුණාද? මගේ නෙවෙයි. නේද? අත් දෙකක් කපනවා. දැන් කොටේ. නේද? හරියටම පපුව මැද්දෙන් දෙකට කැපුවොත් මැරෙනකන් කොයි කැලද දන්නේ මගේ කැලද? කපුව වැද්දෙන් දෙකට කැපුවොත් කොයි කැලද මගේ කැලද? අනේ අපි නම් දන්නේ නැහැ. නේද? එතකොට ඇයි අර කකුල් දෙක කපලා අයින් කරනකොට කකුල් දෙක මගේ නෙවෙයි උනේ? එතනින් එහාට ඒක මට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. හොඳයි අලුතෙන් කකුලක් දානවා. ඒ දැන් ඇඟේම එල්ලලා කකුලක් දාලා තිනෝද? ඒ කකුල මගේ වෙනවද? හයකත් නැහැ. එහෙනම් ඔන්න මොකක් හරි මෙතන ලොකු පැටලිලි වගේ තියෙනවා. දැන් කියනවා මගේ නම් දැනෙන්න ඕනේ කියලා. නේද? මගේ නම් දැනෙන දැනෙනවා නම් මගේ දැන් අර කකුල මගේ නෙවෙන්නේ ඇයි? දැනෙන්නේ නැති හින්දා. කන්නාඩි දෙක නල්ලේ දාගෙන හොයාලා නැද්ද? නල්ල දැන්නලා නැහැ. හොයනවා දැන් කන්නාඩි දෙක නල්ලේ. යතුරු ඉනේ ගහගෙන යතුරු හොයනවා. එහෙම කළා නැද්ද? ඊට පස්සේ හම්බුණා සද්ද නැතුව ඉන්නවා. ලැජ්ජාවෙන් දැන් එනේම තිබ්බ ලියා යතුර. ඒකට ඒ වෙලාවට නල්ල මගේ නෙවෙයිද? ඉන්න මගේ නෙවෙයිද? එහෙනම් මේ ශරීරය මගේ ශරීරය කියද්දි හරි ලොකු පැටලිලි වගේක් තියෙනවද නැද්ද? කොයි හරියද කියලා අපිට විමසා ගන්න බැරි වෙනවා. නේද? අන්න ඒක හොයන්නයි මේ අපි උත්සාහය දැන් දින තුනක් තිස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි මේ ශරීරයේ කොටස කොයි කොටසද කියලා හොයන්න හැමදාම උදෑසන පැය ගානේ උත්සාහ කරා ප්‍රායෝගිකව මේ ඉලක්කයට ළඟා වෙන්නේ කොහොමද කියලා. කුමක්ද ක්‍රමවේදය? කායානුපස්සනාවයි. කොයි කෑල්ලද මේ කයේ මගේ කියලා හරියටම අපිට දැනගන්න නම් කායානුපස්සීව වාසය කරන්න ඕනේ. කයෙහි ඇත්ත తত্ত্বය ගවේෂණය කිරීම ඒකට කියනවා කායානුපස්සනා කියලා. කයෙහි ඇත්ත తত্ত্বය ගවේෂණය කරනකොට පින්නත් මේ කය මට අයිති නැති වග දැනෙනවා තේරෙනවා අවබෝධ වෙනවා. මේ කය මට අයිති නැතිනම් ඒක ගැන තියෙන බැඳීමට මොකද වෙන්නේ? ඉතින් මට අයිති නැති දෙයක් ගැන මොන බැඳීමක්ද නේද? මේ කයවත් මට අයිති නැතිකොට එහා පැත්තේ කයවල් ගැන කවර කතාවක්ද? එහා පැත්තේ තියෙන කයවල් එයාලටවත් අයිති නැතිකොට ඒක මං කරගන්නේ කොහොමද කියලා Tamanට ඔන්න අවබෝධ වෙනවා. අවබෝධ වෙනකොට අපේ තියෙන බැඳීම් අඩු වෙලා නමුත් කල යුතු යුතුයකම් විතරක් කරලා නේද? අනුන්ගේ කයකට අනුන්ගේ සිතකට ඇති වෙන බැඳීම කියන එක ඇති වෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට යුතුයකම් විතරක් කරගෙන සතුටින් ඉන්න පුළුවන්. කලින්ම දන්නවා මගේ නෙවෙයි කියලා. ඔය දුක හිතෙන්නේ, කලකිරෙන්නේ, ඇඬෙන්නේ මොකද? මගේ වේසයෙන් හිටපු දේවල් මගේ නෙවෙයි වැඩ ටික කරනකොට ඒ පැත්තේ. නේද? දර කොටයක් වෙලා ගෙදර එනවා. දැන් ඉතින් මොකද කරන්නේ? මගේ නම් පුළුවන් වෙන්නේ පෑය නැගිටවන්න. නේද? ඉතින් කෑමර දෙනව නැගිටින්නු නේද? ඇස්සරින්නු කතා කරන්නු කියලා ඉතින් ඉවරක් නැහැ. ආනාපාන සති භාවනාවෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ බව දකින්න දකින්න කියන්නේ මේ මේ බව පළවෙනියෙන්ම අත්දකින්න. හරි? දැන් අපි සාකච්ඡා කරා තුන්වෙනි පියවර දක්වා. තුන්වෙනි පියවර දක්වා සාකච්ඡා කරා නමුත් ඒක දැන් අපි ආය සාකච්ඡා කරනවා යම් ප්‍රමාණයකට. බුදුරජාන් වහන්සේ දේශනා කරන තුන්වෙනි පියවරේදී ආනාපාන සතියේදී සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සම්පූර්ණ කය අත්දැකීමින් හුස්ම ගනිමින් හික්මෙනවා හුස්ම හෙළමින් හික්මෙනවා සම්පූර්ණ කය අත්දකින්නවා කියලා. දැන් සම්පූර්ණ කය තමයි අත්දකින්න යන්නේ. හරිද? කොහෙද අරමුණු කරේ ආස්වාස ප්‍රාස්වාසයයි. ආස්වාස ප්‍රාස්වාසය ආස්වාස ප්‍රාස්වාසය අත්දකිනකොට ඒ ආස්වාස ප්‍රාස්වාසයට සම්පූර්ණයෙන්ම අපිට මේක එකවර අත්දකින්න බැරි හින්දා දැනෙන එක තැනකින් පටන් ගත්තා. කොහෙන්ද අපි පටන් ගත්තේ? දැන් නාසිකාව නාසිකාවගෙන් පටන් ගත්තා. නාසිකාවගෙන් පටන් අරගෙන මොකද කරන්නේ? ඔන්න දැනීමේ හිත තියාගෙන එක දිගට එක දිගට නාසිකාවග දැනි දැනි දැනි දැනි වාසය කරා. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා කිව්වේ නැහැ. වචනෙන් කිව්වේ නැහැ. වචනෙන් කිව්වහම මොකද වෙන්නේ කියලා මම පැහැදිලි කළා. මොකද වචනෙන් කිව්වහම වෙන්නේ හුඟක් වෙලාවට. දැන් බුද්ධ වන්දනාව මතක් කරන්නකෝ. බුද්ධ වන්දනා කරනකොට ගාථා ටික කියේ කියේ ගාථා ටික වෙලාවකට හරියටම කියවෙනවා. කියවෙනකොට හිත කොහෙද? ධානවා මේ හතරතේ නේද? වචනෙට පුරුදු වුණොත් මොකද වෙන්නේ භාවනාවලදී? ආ අපේ හිත හරි කපටියා. මොකද කරන්නේ? ආ ඔයා වචනෙට පුරුදුනා නේද? එහෙනම් ඔයා වචනෙම කරකෝ කරකෝ ඉන්නකෝ කියලා මෙයා යන්න ඕන තැන යනවා. ආය පංචකාම සම්පත්තේ එහෙම වෙලා නැද්ද? ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා ආස්වාසේ ප්‍රාස්වාසේ ආස්වාසේ ප්‍රාස්වාසේ ආස්වාසේ ප්‍රාස්වාසේ මෙයා මේකට මෙයා මාව පුරුදු කරලා තියලා උන්චිලා තල්ලු කරා වගේ යනවා නේද හැබැයි හිත කොහේ හරි ගිහිල්ලා නම් දැනෙන්නේ නැහැ නේද දැන් මාත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවේ හුස්ම දැනෙනවද ඇහි පිහලනවා දැනෙනවද නෑ එහෙනම් නාසිකාව අගට අපි අවධානය යොමු කරේ දැනීමකට අවධානය යොමු කරේ දැනීම තියෙන්න නම් හිත එතන තියෙන්න හැම තැනම විසිරෙන හිත මේ ශරීරය විතරක් තියන්න අපි පුහුණු කරනවා මේ හ්ම් ශරීරයේ ලේසි චලනය වෙන දෙයක් එක තියන්න හැම වෙලේම අපි හුස්ම ගන්නවා හුස්මෙත් වැඩියෙන්ම දැනෙන තැන තමයි නාසිකාව අග කොටස ඒවා පසුගිය ධර්ම දේශනාවල් ගැන හොඳට සාකච්ඡා කරා. නාසිකාව අග කොටස දනි දනි දනි දනි දනි දනි හුස්ම ගන්න හෙලන්න පුරුදු පුහුණු කරනවා. ඉතින් සාමාන්‍ය දුරට පුරුදු පුහුණු කරාට පස්සේ තමයි තේරෙනවා 75ක් විතරක්වත් මට දැන් මේක පුළුවන්. පුංචි කාලේ පාපඩියක් පදින්න පුරුදු කරනවා වගේ අමාරුයි පටන් ගන්නකොට තේරෙයි. නේද? පාපඩියත් එක්කම දඩෝරියන් ගාලා වැටෙන්නේ. පටන් ගන්නකොට. පස්සේ කොහොමද? පස්වෙනියෙන් සමතුලිත කරගෙන තව දෙන්නෙකුත් දාගෙන බෑග් එකකුත් තියාගෙන යනවා මෙන්න. පුරුදුනහම පුළුවන්. ඒ වගේ මේක පුරුදු කරගත්ත දැන් නාසිකාරාග ගන්නකොට හෙලනකොට දැනි දැනි ගන්න පුරුදු කරපු කෙනා ඊට පස්සේ ඒ දැනීමම භාවිතා කරගෙන දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා හඳුනා ගන්න ඕනේ කියලා කිව්වා. දිගං වාස සන්තෝ දිගං අස්සසාමිත පජානාති ආදි වශයෙන් තියෙන පියවර. ඇයි මේ දිග හුස්මත්ද කෙටි හුස්මත්ද කියලා හඳුනගන්නේ අපේ හිත නොසන්සුන් නම් හුස්ම නොසන්සුන් නම් හුස්ම කොටයි නොසන්සුන් නම් ඇයි තරහයම කියලා නේද හුස්ම ගන්න වේගය හුස්ම කොටයි එතකොට හිත සාන්ත නම් දිගයි එතකොට අපි භාවනාව පටන් ගත්ත වෙලාවේ පළවෙනි පියවරේ ඉන්නකොට අපි කොච්චරවත් සාන්ත වෙනවා නම් ටික ටික ටික ටික ටික ටික හුස්මේ දිග කොට එක ගන්නට එනවා එහෙනම් දෙවෙනි පියවර ඉවර වෙන්නේ කොහොමද? දිගයි කොටයි එකගාන්ට ඇවිල්ලා. හරිද? එතකොට උන්න අපි දන්නවා තුන්වෙනි පියවර දක්වා යන්න පුළුවන් කියලා. ඒ පිළිබඳව ඊයේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. එතකොට එහෙනම් එහෙනම් දැන් කොහොමද නාසිකාවක් හිත තියාගෙන නාසිකාව අගම දැනි දැනි දිගද කෙටිද කියලා විමසනවා. දිගද කෙටිද කියලා විමසනවා. එතකොට ඔන්න අපිට හොඳට තේරෙනවා සමහර ඒවා දිගයි සමහර ඒවා කොට මේ විදිහට ටිකක් වෙලා යනකොට ඔක්කොම එක ගානට දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා ආය මේකේ ආය මේකේ ප්‍රශ්නයක් නෑ. ආය මේකේ බලන්න දෙයක් නෑ. දැන් මගේ හිත එක ගානකට එක සංසුන් ගානකට ආවා කියලා. ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා කල්පනා කරා වගේ මුළු ශරීරයම අත්දකින්න උත්සාහ කරනවා. දැනට දැනට දැනෙන්නේ කොහොද? පටිසංවේදී. දැනට ප්‍රතිසංවේදනය වෙන්නේ නාසිකාව අග පමණයි. එහෙම නේද? එතකොට මේ නාසිකාව අග විතරක් පටිසංවේදීව වාසය කරන කෙනා දැන් ඊට පස්සේ කල්පනා කරනවා මට මුළු මුළු කයේම හිත යොදවා ගන්නයි ඕනේ කියලා. අපි ඊයේ සාකච්ඡා කරා වගේ එතන දැනි දැනීම තවත් කොහේට කනක් දැනෙනවද කියලා විමසනවා. විමසලා මොකද කරන්නේ? සම් දෙකම එතන දැනි දැනීම තවත් තැනක දැනීමට පුරුදු කරනවා. අපි දැන් පිම්බීම හැකිලිම කියලා දැනෙන කෙනෙකුට එහෙනම් නාසිකාවාග දැන දැනි පිම්බීම හැකිලිටම හිත යොමු කරනවා. ආයෙ දැන් ඔන්න ওই විදිහට අර බංගේ පාපදී පදිනවා වගේ කියලා නේද? ටිකක් පුරුදු වෙනකොට මොකද වෙන්නේ? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම දැනෙන්න පටන් ගන්නවා. හොඳට දැනෙන්න පටන් ගන්නවා. දෙකම කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ මේ පිම්බීම හැකිලීමයි නාසිකාවගයි දෙකම. දැන් ওই දෙකම හොඳට ප්‍රකට වුණාට පස්සේ ආය අරමුණු කරනවා. තව කොහේ හරි තැනක් දැනෙනවද මට මේ හුස්මේ මේ ශරීරයේ කොහේ හරි තැන දැනෙන හුස්මත් එක්ක කියලා. ඕන් අපි තුමුක එතකොට පපුව හරි දැනෙන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? අර දෙකත් එකම පපුවේ මැද හරියටත් හැබැයි අර දෙකත් අරින්නේ නැහැ. හරියට මේක මොන වගේද? සතුරු හමුදාවක් අල්ලගන්න ගිය හමුදාවක් වගේ. ඒක මර්මස්ථානයක් අල්ලගත්තා නාසිකාව වගේ. වෙන තැනක් අල්ලගන්නකොට මේ කතාවල් හරියනවද? නැහැ. ඒකේ බලය තහවුරු කරගනිමින් වෙනත් තැනක්. ඒ දෙකේම බලය තහවුරු කරගනිමින් ඒ දෙකත් එකම තවතන. හරිද? එතකොට දැන් තැන් තුනම එකකට දැන ගන්නට පුරුදු කරන්න පුළුවන් හිත. හරි? එතකොට දැන් ඔන්න ඔක්කොම දැනෙන්න මට. ඔක්කොම දැනෙන්නයි ඕනේ. එතකොට මොකද කරන්නේ? තවතන කරමුණු කරනවා. ওই විදිහට එතනත් එතන මේ තැන් තුනත් එක්ක එතනත් දැනන ගන්නට හිත පුරුදු කරනවා. ඊළඟට මොකද කරන්න වෙයි කියලා හිතන්න පුළුවන්ද? තවත් යන කාරණා කරනවා. නේද? ඔය විදිහට ටික ටික ටික ටික ටික ටික තමන්ගේ හිතට මුළු හුස්මම අත්දකින්න පුරුදු කරන්න පුළුවන්. හරි. ආන් එදාට වැඩි තේරෙයි. එදාට අපිට හිතෙනවා මම මීට කලින් හුස්ම අරන් නැහැ. මෙහෙම හුස්මක් තියනවාද අපේ කියලා. මෙහෙම දැනීමක් තියනවාද කියලා. මෙච්චර කාලයක් මට මේක දැනුන්නේ නැහැ මේ ශරීරයේ තියෙන එකක්. ඇයි ඒ කැලි කැලි දැනෙන්නේ? බඩට අරමුණ වෙනකොට නහය දැනෙන්නේ නැහැ. නහයට අරමුණ වෙනකොට පපුව දැනෙන්නේ නැහැ නේද? දැන් බලන්න මේ වෙලාවේ කොච්චර සූදායක තත්ත්වයක්ද කියලා මම මේ කියලා දෙන්න උත්සාහ කරා. දිග එක හුස්මක් අරන් බලන්නකොනේ. හරි ගානක් නේද? ඔක්කොම දැනෙනකොට සීතලට සහනයක්. ඉතින් ඇයි දිගට මේක කර කර ඉන්නේ? සහනෙ මින් පුළුවන් නේද? ඉසේකක් මොනවත් එක්ක හදනවා. එහෙම අපිට කැමති කැමති විදිහට මේක එහෙම කරන්න බෑ. එතකොට ඒ මොකද ඒක ආයාසයෙන් කරන්න ඕන. දැන් નિરાයාසයෙන් මේක ඔක්කොම දැනෙනවා නම් හරි. ලොකු සෝදායක තත්යකටපත් වෙනවා. මෙහෙම මේ හුස්ම අත්දකින්නවා කියලා අපි ඒකට කියනවා. හරිද? එතකොට මේක කොයි වගේ අත්දැකීමක්ද ටික ටික ටික ටික ටික ටික ආය මට මේ හුස්මත් එක්ක දැන්න තැන නෑ කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන තුරු මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට අන්තිමට මොකද වෙන්නේ? මේ මුළු උඩුකයම හරියට නිකන් මයින්හම පුම්බනවා වගේ මුළු උඩුකයම දැනෙන්න පටන් ගන්නවා. මුළු උඩුකයම දැනෙන්න පටන් ගන්නවා. ආන් ඒ ගානට එනකම් සමහර වෙලාවට මුලදිම නාසිකාවකට හිත යොමු කරන මුලදිම අපිට මුළු කයම දැනෙන්නත් වෙනවා. කය සංසිඳෙනවා. සමහර අයට හුඟක් ඕක තියෙනවා. මොකුත් නැහැ මොකුත් දැනෙන්නේ නැහැ කියලා පටන් ගන්නකොට. ඒ ඇයි ඒ අපේ අදිස්ථානය අඩු වෙලා හින්දා. ඒ වෙලාවට මොකද කරන්න ඕන? දැන් මට දැන් මේ වෙලාවේ මාත් එක්ක අවධානය යොමු වෙවි ඉන්න වෙලාවේ මං අහන මේ අයගෙන් ඇසිපිල්ලම් හෙලනකොට දැනෙනවද? දැන් මං කිව්වට පස්සේ දැන් ඇයි? අවධානය අවධානය එතෙන්ට ගිහින් නේද? හිතේ එතෙන්ට ගිහින්. එහෙනම් අන්න ඒ වගේ දැන් මේක දැනෙන්න නැතුව යනවා නම් භාවනා කර කර ඉඳි. මොකද කරන්න ඕන? ආයෙ ඉක්මනට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ආයෙ දැනෙන්න පටන් ගන්නවා. හරිද? මොකද මේක අල්ලගන්න නැතුව මේක සම්පූර්ණ එක අත්විඳින්න නැතුව අපිට පස්සේ විදර්ශනා කරන්නේ මොකද්ද? ආනාපාන සතිය සමත භාවනාවක් විතරද විදර්ශනා භාවනාවකුත් තියනවද? ඒක නේ නයික කායන පස්සනාවට වැටෙන එකක්. හුඟාක් අයට වෙන්නේ මොකද හුඟාක් අය මගෙන් අහන හාමුදුරනේ ආනාපානසතිය දැන් අවුරුදු 18 ක ඉඳන් කරගෙන යනවා 20 ක ඉඳන් කරගෙන යනවා අපි එක දණ කරගෙන යනවා දැන් මොකද කරන්නේ නේද මෙතන හරිම ඇයි ඇයි මේ අත්විඳින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක සම්පූර්ණයෙන් අත්විඳින්න කියලා අත්විඳින්න නැතුව කය සංසිඳෙන්න ගන්නවා දැන් මොකද වෙන්නේ යාට ආනාපාන නිමිත්තක් ගන්න පුළුවන්කමක් නැත්තේ නැති වෙනවා ඉතින් අපි මේක ඉතා විරුද්ධ මනසකින් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ කියලා කියන්නේ මේ 아무තු මතයක් ඉදිරිපත් කරන්න හදනව නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙන පියවර හතරක් තියෙනවා. ඒ කියන්නේ පොදු පියවර හතරක් තියෙනවා. මම මෙහෙම කියන්නම්. කිම්බිල සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය ආදී කොට ඇති බොහෝ සූත්‍ර ධර්මවල පියවර 16ක් තියෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන කියලා. එහෙම පියවර හතරක් තියෙනවා. ඊළඟට ඊට පස්සේ ඒ කියන්නේ කායानुපස්සන පියවර හතරයි, වේදනානුපස්සන පියවර හතරයි. ඒවැය තියෙන්නේ එහෙමයි. 16ක් තියෙනවා. හතර ගානේ 16ක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ පියවර 4කින් පස්සේ විදර්ශනාවකට හරවලා තිනවා. ඉති අධ්‍යත්තං වා බහිද්ධාවා අධ්‍යත්ත බහිද්ධාවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා. එතකොට එතකොට දැන් ඔන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ පියවර 4යි ඊට පස්සේ විදර්ශනාවකට. අනිත් හැම සූත්‍ර ධර්මයකම පියවර 16යි 4 පළවෙනි 4 කායાનපස්සන. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පියවර හතරයි අනිත් සූත්‍රවල තියෙන කායානුපස්සන හතරයි සර්ව සමයි. එහෙනම් පළවෙනි පියවර හතර ගත්තොත් මුළු සූත්‍ර පිටකේම තියෙන්නේ එකම විදිහට. හරිද? සෝ සතෝ වස්ස සති සතෝ වස්ස සති. ඕම් පළවෙනි පියවර. දීගං වාස සන්තෝ කියන පියවර තමයි දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති රසං වාස සන්තෝ රසං අස්ස සාමිති පජානාති ඔය විදිහට දෙවෙනි පියවර. සබ්බකාය පරිසංවේදී කියන තුන්වෙනි පියවර. පස්සම් භයං කාය සංකාරම් කියන්නේ හතරවෙනි පියවර. ඔය පියවර හතර මුළු සූත්‍ර පිටකයේම එකම විදිහට තියෙනවා. එහෙනම් මේ පියවර හතරට පරිබාහිර වෙන්නේ නැති වෙන්න අපි මේ භාවනාව වර්ධනය කිරීම වටනවද නැද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කරුණික ආනන්ද වහන්සේ. එවැනි මහා උත්මයෙකුට කෙටි ක්‍රම මොනවා හරි තිබුණා නම් අපෙන් වහන් කරයිද? එහෙනම් අපිට හිතන්න දෙයක් තියෙනවා එතන කෙටි ක්‍රමයක් තියෙන විදිහක් නෑ. ආනාපාන සතියේ කෙටි ක්‍රමයක් තියෙන විදිහක් නෑ. සූත්‍රයට ගැලපෙන්න ඕනේ. කොහේ හරි තැනක ඒ පිළිබඳ අදහසක් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ යෝගියා මේක දැනගෙන සම්පූර්ණයෙන් නාසිකාවගින් පටන් අරගෙන සම්පූර්ණ හුස්ම හොඳට දැනෙන ගානට හොඳට දැනෙන ගානට මෙයාට මෙයා මේක හිමින් හිමින් හිමින් හිමින් වර්ධනය කළා කියලා හිතන්නකෝ. දැන් අර මුළු කයම දැන් උඩු කයම මොකද්ද මයින්හම පුඹන බැලුමක් පුඹන වගේ මුළු දුකයම දැනෙනවා. උඩු කයට හිත අරමුණු වෙලා අරමුණු වෙලා අරමුණු වෙලා ඔහොම දැනෙනකොට ඇසිපිල්ලන් හෙලනවා එක දැනුන්නේ නැහැ වගේ අනිත් ටිකට මොනවා වේද? අනිත් ටිකේ දැනුම නැති වෙලා යනවා. ඒක කොච්චර අපේ හිතට කුරුදු වෙනවද කියනවනම් මතක් වුණත් දැනෙන්නේ නැහැ ඊට පස්සේ. හරිද? අත් එහෙම සංසිඳිලා. හොඳට හුස්ම විතරක් අත්දකින්න පුළුවන් වෙනවා. මෙහෙම අත් දෙක තියාගෙන භාවනා කරනවා අත් දෙක. සමහර වෙලාවට මේවා දැනීම කොච්චර නැති වෙනවද කියනවනම් මේ අත් දෙක පල්හැප තියාගෙන මොකද වෙන්නේ? උඩට එනවා වගේ දැනෙනවා. ඇස් ඇරලා බැලුවොත් තිබ්බ විදිහම තියෙනවා. නේද? සමහර අයට ඉස්සෙල්ලාම ওই අත්දැකීම එන වෙලාවේ මොකද මේ වෙන්නේ? කය කය ටික ටික සංසිඳීමක් මේ වෙන්නේ. සමහර අයට දැනෙනවා නිකන් පාතල පාතල පාතල පාතල පාතල චප වෙනවා වගේ. හරිද? සමහර අයට හීනි වෙලා හීනි වෙලා හීනි වෙලා උඩට යනවා වගේ දැනෙනවා. ඇයි තන්නේ එහෙම? හොඳයි. මම මෙහෙම කියන්නම් මේ කය ගැන අපි තව ටිකක් තේරුම් ගන්න ඕනේ. මගේ දිහා බලාගෙනම අතේ දකුණු අතේ මාපට කිල්ල මතක් කරන්න හොඳට සංඥාව දැන් බලන්න නැතුව මගේ දිහා බලාගෙන නැත්නම් ඇස් පියාගෙන හරි ඕන දාම මතක් කරනවා. හොඳට දකුණු අතේ මාපට කිල්ල මතක් කරනවා. දැන් දැනෙනවනේ අපිට ඇඟිල්ල නේද? දැනෙන හින්දා මතක් කරන්න හොඳට. හොඳට සටහන මතක් වුණාට පස්සේ ඒකේ සටහන හොඳට මතකයි දැන් මගේ ඇඟිල්ල. බලන්න දැන් මතක් කරපේකම තියෙන්නේ කියලා බලන්න පොඩ්ඩ ආපු ආපු සටහනමද තියෙන්නේ හිතේ ඇඳිච්ච සටහනමද තියෙන්නේ <laughs> වෙනස් නේද ඒක අපිට ඒ කියන්නේ මේ දැනීම අපිට මේ මුළු ශරීරයේම හැම වෙලෙම දැනෙනවා කියලා එකක් අපේ පිට එහෙම අපි දැකලවත් නැහැ කවදාකවත්. නමුත් අපේ පිට ගැන අපිට සංඥාවක් තියෙනවා. කොහොමද? ආනුන්ගේ පිටවල් දැකලා තියෙන හින්දා මගේ පිටත් එහෙම ඇති. හා පිට පැත්තකින් තියන්නකෝ මූණ. මූණ කණ්ණාඩියෙන් දැකපු සංඥාව තමයි හැමෝටම තියෙන මේ ශරීරය ගැන අපිට ඇත්තටම කියනවනම් දන්නේ නැහැ. ඇයි මේ ශරීරය අපිට මේ වගේ කියලා දැනෙන්නේ වේගෙන් හිත මේ ශරීරය හැමතැනම දුවන හින්දා. හරිද? මේ ශරීරය හැමතැනම වේගෙන් මේ හිත දුවන හින්දා අපිට මෙහෙම ඉන්නකොට මේ මෙතර විතර ශරීරයක් තියෙනවා කියලා ඒකත් යන්තම් දැනෙන්නේ. ඉතින් මේ වගේ යන්තම් දැනෙන එකට අපිව රැවටිලා ඉන්නේ. හරිද? ආ බෝධි කියන්නේ. ඉතින් මේක මහා මායාකාරී ස්වභාවයක් තියෙන්නේ ඇයි? වෙලාවකට කකුල කකිනවා කියනවා. වෙලාවකට කකියද්දිම හොඳටම කැක්කම තියෙන තුවාලෙකම කකියම නැද්ද නැති වෙනවද නැද්ද වෙන කල්පනාවකට ගියාම. නේද? ඊට පස්සේ ආය කල්පනාව આવුත් තමයි රිදෙන්නේ. එතකන් ශරීරේ නෑ වගේ. මේක මහා විකාරයක් කියන්නේ ඒකයි. මෙහෙම මුළු ශරීරේටම හිත යොමු කරනකොට ඔන්න මේ වගේ බඹයක් විතර තියෙන එකක් කියලා හිතෙනවා. ඉතින් අර පස්සම් භයං කාය සංකාරම් කියන தත්ත්වයට අපි ලං වෙනකොට ජීවිතේ කවදාකවත් නැතුව කාය සංසිඳීමක් සිද්ධ වෙනවා. මේ වද දෙන ශරීරය අපෙන් ටික ටික ටික ටික අයින් වෙනකොට මොකද වෙන්නේ අපිට මේ කයේ දැනීම එක එක විදිහට එක එකනට දැනෙන්න පටන් ගන්නවා. ඕක අර මුලදී විතරයි ඒක වෙන්නේ. සමහර අය බය වෙනවා. සමහර අය දැනන නිකන් මේ පැත්තෙන් කවුරු හරි හේතු වෙලා ඉන්නවා වගේ. ඒ කියන්නේ මේ පැත්තට දැනීම වැඩි වෙලා. එතකොට මොකද වෙන්නේ? කියනවන්න සමහර අයවල කියනවා මට භාවනා කරන්න දෙන්නේ නැහැ අප්පා කවුරු හරි අමනුස්සයෙක් ඉන්නවා. මගේ සංසාරේ ආපු බැඳීමත් උගද හේතු වෙන ඇවිල්ලා පොඩ්ඩක් අත්තන් කියලා. බුදු වෙලේ කියන්නේ මේ අමනුස්සයා මේ මේ භාවනා කරන ලාගෙන නෙන්නේ අනිත් ඒවා දෙන්න දැහැනවා. දැඟට හේතු වෙන්න. නේද? ඒ වගේ ඉතින් එක එක වැරදි මත යොදා ගන්නවා හරි. ආය සමහර කටට මොකද මේ එක තැනකට විතරක් අවධානය යොමු වෙනවා. මේ ඔළුවට සමහර අය මේ ඇස් එහෙම උඩ යවලා මොකද කරන්නේ? ඔහොම ඔහොම මේවා කරලා දැන් මේ මෙහෙම මෙහෙම කරපු ගම අමුතු දැනීමක් තියෙනවා හිස් මුදුනේ. නේද? ආන් ඒක සමතය කියලා ගන්න. හුඟක් අය කරන එක. හරිද? මනෝ අරමුණ, මනසින් ගන්න අරමුණ වෙනකොට මොකද කරන්නේ? අර මෙහෙම කරපුවම කය නිකන් ඔළුවේ නිකන් හිර වෙනවා වගේක් තියෙනවා. ඇස් දෙකත් උඩ යල්ලා ඕම් ඕකේ හිත තියාගෙන ඉන්නවා. හිතන්නේ නේද? ඇස් දෙක ලොකු වෙලා මෙහෙම උඩ ඇරියාම නිකන් එළියක් වගේ තියෙනවනේ. නේද? අපි අත කතා කරමුකෝ. නේද? ඇත්ත తත්වය ඒක. ඒ ඒකෙන් සමාධිය හදනවා. හදලා ඉවරලා මොකද වෙන්නේ? දැන් කලුවෙන් ගිරියා උඩ උඩ උඩ උඩට ගහගෙන නේද මේ? දැන් මෙහෙම කරගත්ත ගමන් කලුවෙන් ගිරියා කොහෙද තියෙන්නේ? කලුවෙන් ගිරියා තියෙන්නේ උඩ. එහෙම ටිකක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? හිත එකක්ම හැදෙනවා. ඒ දෙකක්ම ඒ වෙහෙසකාරී හිත එකක්ම නිදිර නැගිටිනකම් අඩු වෙන්නේ නැහැ. හරිද? ඉතින් සමහර අයට වෙන්නේ මෙහෙම ඉන්නකොට මේ පැත්තට මේ පැත්තට දැනීම යනවා අර ටිකක් සමාධිය වැඩනකොට ඔක්කොම වෙන්නේ එක පැත්තකට එක පැත්තකට හිර වෙනවා වගේ. එයාගේ හිත මේ පැත්තට මේ පැත්තට යනවා ඒ දැනීම හිර වෙනවා. හරි ඒ කිසිම දැනීමක නෙමෙයි අපි හිතිය කොහෙද? ආනාපානේ. ආනාපානයටම හිත යවාගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මොකද වෙන්නේ? මුළු හුස්මේම හිත හිර වෙනවා. සම්පූර්ණ හුස්ම හැම හුස්ම වාරයකදීම අත්විඳින්න පුළුවන්. ඒක මහා සුවදායක තත්ත්වයක්. හරිද? හැබැයි අතපය කපලා දාලා වගේ අනිත් කැලේ ටික කපලා දාලා වගේ. හා කපලා දාලා වගේ වුණාම මොකද වෙන්නේ? දැන් කකුල් දෙක කපලා අයින් කරාට පස්සේ කොයි කැලේද මගේ කියලා හිතුනේ? දැයන කැලේ. නේද? අත් දෙක කපලා දැම්මම පස්සේ කොයි කැලේද මගේ කියලා හිතුනේ? දැනෙන කෑල්ල. දැන් හුස්ම හින්දා මේ ශරීරයේ දැනෙන කොටස හැරෙන්න අනිත් ටික නැහැ. අනිත් ටික නැහැ. අනිත් ටික කපලා දාලා වගේ. කපලා දාලා වගේ කියන්නේ දැනෙන්නෙම නැහැ. අන්න එතකොට මොන වගේ අදහසක් ඇති වෙයිද? මොන වගේ අදහසක් ඇති වෙයිද කියලා හිතන්න පුළුවන්. මෙන්න මේ දැනෙන හුස්ම කොටස විතරයි මගේ ශරීරය වෙන කෑල්ලක් අනිත් එක කපලා දාලා අනිත් එක අයින් කරා. හරිද? මේ වගේ කයක් නම් නැත හුස්මක් නම් ඇත. හුස්ම කයක් තියෙනවා මෙහෙම එකක් නෑ. කකුල් දෙක නෑ කොටයක් තියෙනවා. ඒ වගේම හැඟීමක්. මේ කකුල් දෙක තුنين කපලා දැමුවොත් අපි හොඳටම දන්නවා නේද? දැන් සල්ලි කර්ම වලට භාජන වෙච්ච අය ඇතිනේ. ඉනෙන් පල්ලෙහා පන්න අපි කරා නම් කවදා හරි. හ්ම් එහෙම කෙනෙක් හරි ඉන්නවනම් ඔන්න සිහියනකොට මොකද? උඩකය ඇත නේද? කකුල් දෙක හරිය නැත. එතකොට ඒ හරිය නෑ වගේ. ඊට පස්සේ උස්සන්න හැදුවත් ඉස්සෙන්නේ නෑ. නේද? අමාරු ඊට පස්සේ සිහිය ඒගෙනදී කකුල යන්තම් ඉස්සුවොත් දඩොන් ගාලා වැටෙනවා. නේද? ඉතින් අන්න ඒ වගේ ඒ දැනෙන්නේ දැනෙන්නේ නැති තත්යකට ආවට පස්සේ මොකද වෙන්නේ? හුස්මට අදාළ සම්පූර්ණ දැනීම් ටික තදට දැනෙනවා යාට. හුස්මට අදාළ නැති හිස් මුදුන, අත්පය, මේ ඇඟිලි, කලවා, උකුල්ලට ආදී මේ මේ පල්හා කොටස් එකක්වත් නැහැ. එතකොට එයාට දැනෙන්නේ මොකද්ද? මම කියලා, මගේ කියලා මං අල්ලන් හිටියේ මේ ශරීරය ඒක මේ දැන් මේ කියන පාඩම නෙවෙයි. හරි? දැන් මේ මම මේ පාඩමක් කියන්න යන්න ඕනේ මම කියලා, මගේ කියලා මේ අල්ලන් හිටිය මේ වගේ ශරීරයක් නැත හුස්ම ශරීරයක් පොඩි කෑල්ලක් මේක ඇතුලේ තියෙනවා කියලා දැන් කියනකොට තේරුණා වොන්න දැන්. ඉතින් ඇද්ද ඒක? එහෙම තේරෙනවද? කියන්න කියනකොට තේරෙනවා කියන එක සහ කකුල් දෙක කපලා දැම්මොත් කකුල් දෙක ඔයාගෙන වෙන්නේ කියලා කිව්වහම අපිට ඒක තේරෙනවා. තේරුණාට ඒ හැඟීම, ඒ දැකීම, ඒ ඒ දැක්ම ඇති වෙනවද? ඒක ඇති වෙනවා මොකද කරන්න ඕන? ඒ අත්දැකීමට යන්න ඕනේ. ඒ අත්දැකීමට යන්න ඕනේ. නේද? මම ඊයේ පෙරේදත් මම හිතන්නේ මතක් කරා උදාහරණයකින් ඒක අපිට හොඳට මතක තියාගත්ත හැකි. රුවන්වැලි සෑයේ චෛත්‍යයන් වහන්සේගේ චූඩාමාණික්කේ ඉඳලා පල්ලෙහාම කොටස් බිම නිදන් කරලා තියෙන කොටස ගැන පවා වුණනම් ඔක්කොම විස්තර අපිට කෙනෙකුට කියන්න පුළුවන් බෑද? කවදාකවත් දැකලා නැති කෙනෙකුට වටාඩි ප්‍රමාණය මෙච්චරයි ගාලා තියෙන පාට මේක මේක මේ විදිහයි මේ විදිහයි මේ විදිහයි කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වහම එයා එයා ළඟ ඒ පිළිබඳ නොයේකුත් අදහස් ඇති වෙනවද නැද්ද? එක වෙලාවකට මෙහෙම ඇති කියලා හිතෙනවා, එක වෙලාවකට මෙහෙම ඇති කියලා හිතෙනවා. හැබැයි වරක් දැක්කොත් අර පරණේ ඔක්කොම ඉවරයි. නේද? අන්න ඒ වගේ මේ කියන කියන එක කියන එක දැන ගැනීම කියන එක වෙනමම කාරණාවක්. තේරුම් ගැනීම කියන එක තව කාරණාවක්. ඔන්න අපි අර මේක වැඩියෙන්ම තේරුම් ගන්න ඕන හින්දා මම මේක කියන්නම්. අර අර පාපැදී පදින එකක් ගැන කිව්ව නේද මම? ඉතින් අපිට පාපැදියේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් නේද? පදින විදිහත් මේකෙන් කකුල තියලා චේන් එකට බර කරලා මෙහෙම කරනකොට ඔන්න පිටිපස්සේ රෝදේ දැති මෙච්චරක් කරගෙනවා ඔය ඔක්කොම ගණිතය වශයෙන් හරි මූලධර්ම වශයෙන් හරි මූලධර්ම වශයෙන් ගණනය කරලා සියලුම ගණනය කිරීම කරලා මෙච්චරයි දුර යන්නේ මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ මේ මේ විදිහට බර සමතුලිත කරගන්න ඕනේ එක පැත්තකට බර වැඩි වුණොත් වාහනේ ඇද කරලා මේ පැත්තට ගන්න ඕනේ මෙහෙම කරලා ඕවැය තියෙන ඇද කරන්න ඕන කෝණය ඔක්කොම ගණනය කරන්න පුළුවන් බෑද ඒ ඔක්කොම ගණනය කරපුවාම කෙනෙකුට කියනවා හරි එයාට ආය පාපැදිය, පැදීම පිළිබඳ කිසිම දෙයක් දැනගන්න දෙයක් නෑ. එයා ඕන කෙනෙකුට කියලා දෙනවා. මේ මේ පැත්තට පොඩ්ඩක් ඇදුණා මේ පැත්තට මෙච්චරක් දාන්න ඕන මෙහෙම කරන්න ඕන මේ විදිහට තමයි මේක සමතුලිත කරන් යන්නේ කියලා ඕන කෙනෙකුට කියලා දෙන්නත් එයාට පුළුවන්. එයා ඒ පිළිබඳ අපි හිතමු ආචාර්ය වෙලා මහාචාර්ය වෙලා. හරි එහෙම හිතමුකෝ අපි. නේද? ඒ පිළිබඳ ආයෙ එයාට ඉගෙන ගන්න දෙයක් නෑමද? එක දෙයක් ඉතුරුද නැද්ද? මොකද්ද? එයා ඒ ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. හැබැයි එයා පදින්න ඉගෙන ගන්න ඕනද නැද්ද? නේද? ඈ ඒකේ ඔක්කොම මූලධර්ම ටික නම් ඉගෙන ගත්ත හැකි ඕන කෙනෙකුට කියලා දෙන්න. හැබැයි පදින්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් වැඩක් වෙන්නේ නෑ. තව කෙනෙකුට කියලා දුන්නා කියලා වැඩක් වෙන්නේ අන්න බලන්න නම් ධර්මයේ භාවිතා කරන්න ඕන කියන්නේ ඒකයි. හරිද? ඉගෙන ගන්න පුළුවන් කාරණා ටික ඔක්කොම. ඉමක් කරන්නේ නැතුව ඉගෙන ගත්තා. හැබැයි වැඩද? ඒකෙන් වැඩ ගන්න බෑ නේද? ඒකෙන් වැඩ ගන්න බෑ. අර කරුණු එකක්වත් දන්නේ නැතුව පදින්දිගෙන ගන්න මනුස්සයා වැඩක් ගන්නවද නැද්ද පාපදී? <laughs> නේද? මේ කිසි දෙයක් මම මේ කියන කිසි දෙයක් නැතුව කවුරු කෙනෙක් ආනාපාන සතිය ඔය කියන පියවර ටික වර්ධනය කරගෙන ගිහලා ඔය අත්දැකීමට ආවොත් එයාට මේ ශරීරය මගේ නෙවෙයි මේ හුස්මයි මගේ නේද හුස්ම මේ කොටස හුස්ම කය මෙන්න මේ කොටස මේ අහුවෙච්ච කොටස තමයි මගේ කියන අදහසට එනවද නැද්ද දැන් එයාගේ තණ්හාව මේ බඹයක් විතර වෙච්ච ශරීරයෙන් බැහැලා කොහෙටද පැන්නේ හුස්ම කයට පැන්නා හරිද තුන්වෙනි පියවරේදී අපි හුස්ම කය අල්ල ගන්නවා අපේ අපේ තණ්හාව හුස්ම කයට යනකම් සීමා වෙනවා හ්ම් අන්න බලන්න දැන් මට විදර්ශනා කරන්න දෙයක් තියෙනවද නැද්ද? දැන් මම අර තණ්හාව බෑගත්ත සුස්මකය අරගෙන නාම රූප පරිච්ඡේද කරන විදර්ශනාවට දාන්න. එතකොට යාගේ තණ්හාවට අර කය නේද ඒක විදර්ශනා කරනවා තණ්හාවට වැටෙන තැන නැතු වෙනවා ඒක පිළිබඳව අපි සාකච්ඡා කරමු. හරි. ඒකද තුන්වෙනි පියවර සම්පූර්ණ කරගන්න ඕනේ. තුන්වෙනි පියවර සම්පූර්ණ කරගන්න එක හරි ලේසි හැබැයි හරි අමාරුයි. ඇයි <laughs> මං එහෙම කිව්වේ? හරි ලේසි හැබැයි හරි අමාරුයි. හරි ලේසි කියන්නේ කාටද? ඊටාම ක්‍රමානුකූලව හරියටම පියවරෙන් පියවර හදිස්සියක් නැතුව කය සංසිඳෙන්න දෙන්නේ නැතුව දැනගෙන ක්‍රමානුකූලව පියවරෙන් පියවර වර්ධනය කරන කෙනාට මේක හරීම ලේසියෙන් ඉස්සරහට යන්න පුළුවන්. මේක බොහෝ සංකීර්ණ කරගෙන අනවශ්‍ය දේවල් වලට හිත යොමු කරගෙන අහරිම ඒ කියන්නේ පියවර ටික පිළිවෙලට කරන්නේ නැතුව යමෙක් මේක කරගෙන ගියොත් එයාට මේක ලේසි වෙන්නේ ඉතින් ඒකෙන්ද අපි අනිත් එක අපි ධර්මයක් ඉගෙන ගත්තාම මේක එහෙම වෙනවමද කියලා දැන් මම මොහොතකට අහුවා. මුළු හුස්මම අත්විඳලා මුළු හුස්ම මුළු හුස්ම කයම අත්විඳින්මින් අනිත් කොටස දැනෙන්නේ නැති ගානට ගියොත් මේ කැලේ විතරයි මගේ අනිත් කැලේ මගේ නෙවෙයි කියන අදහස එන එක වෙනවමද නැද්ද? ඒක වෙනවමද නැද්ද? ඒක වෙනවමයි. ඒ මම අර කකුල කපුවාම මොකද වෙන්නේ කියලා කිව්වා. ඉතින් අපි මේ ගැන තව සාකච්ඡා කරන්න ඕනේ. ක්‍රමානුකූලව පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර අත්දකින්න ඕනේ. මේ පිළිබඳ ගැටලු එන එන ප්‍රායෝගික ගැටලුත් එක්ක අපි හෙට උදෑසන ධර්ම දේශනාවේදීත් මේ පිළිබඳ සාකච්ඡා කරනවා. මොකද අපි චිත්ත විසුද්ධිය දක්වා යන දැන් මේක අපි මේ විදිහට වර්ධනය කරගන්න උත්සාහ කරනකොට අපිට තව බාධා ගොඩාක් එනවා. ඒකයි අපි ආනාපාන සතියෙන් පටන් ගත්තේ. හිත එක අරමුණක තියන්න පුහුණු කරනවා දැන් මේ. පුහුණු කරනකොට ඔන්න සමහර දවස්වල බැරි වෙනවා. සමහර අද හැන්දෑව පුළුවන් වුණාට හෙට උදේ ආයෙ බෑ. හේතු හොයන්න ඕනේ. මේ හිත එක අරමුණක තියාගෙන ඉදිරියට යන්න බාධා වෙන කරුණු හොයාගන්න නම් අපිට අර රෝගියාගේ රෝගී තත්ත්වය මැනගන්න නේද වෙන වෙන මිමි භාවිතා කරන්න වෛද්‍යවරු උණ බලනවා. උණ කියනවා නම් මොකක් හරි එකක්. උණ කියන්නේ ලෙඩක් නෙවෙයි උණ කියන්නේ රෝග ලක්ෂණයක්නේ. එතකොට උණ උණ අනුව රෝගය හඳුනාගත්ත රෝගය අඩු වෙලාද කියලා හොයාගත්තා. ඒ වගේ අපේ එක ආරම්භණයක මොකක් හරි ආනාපානය වගේ ආරම්භණයක ඉන්නකොට කාලයකට දවසකට හවසකට බැරි නම් මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නැද්ද? ආන් එතකොට අපිට හොඳට තේරෙනවා සතර කමඨහනේ තියෙන වටිනාකම. සතර කමඨහනේ තියෙන වටිනාකම හොඳට තේරෙනවා. ඒත් අපි බොහොම හිමින් සාකච්ඡාවක් මේ කරන්නේ. මේ සාකච්ඡාව අනිවාර්යකට ප්‍රායෝගික විය යුතුමයි. මම නැවත නැවත මතක් කරනවා මේ ධර්මදේශනා මාලාව ප්‍රායෝගිකව අපි වර්ධනය කරන කුසල් වර්ධනය කරන වැඩ පිළිවෙලක් මිසක් බලාපොරොත්තු වෙන්න නම් එපා මොනවාද ධර්ම කරුණු ගොඩාක් ගෙනහැර පාන මහා ගැඹුරු ශාස්ත්‍රීය එකක් වෙන්නේ නේද? ඒවා ඔක්කොම අපිට පොත්පත් වලින් හොයාගන්න පුළුවන්. ඒකින්ද මේ අයගේ යහපත වෙනුවෙන් මේ ආයතනයේ ගත්ත ඊටාම වටින තීරණයක් තමයි මේ නිවන් මඟ ධර්මදේශනා මාලාව. ඒක ප්‍රායෝගිකත්වයට බොහොම බාර කරලා 2000 කරන ධර්මදේශනා මාලාව. ඊටා නිදහසේ අහන අයත් නිදහසේ අහනවා කියන අයත් නිදහසේ කියනවා. හැබැයි අපේ ජීවිතේට කරුණු ප්‍රායෝගිකව එකතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ අපි ආනාපාන සතිය කොටසක් සාකච්ඡා කරා. නමුත් කෙනෙකුට මේකේ පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවරට අවතීර්ණ වීම පිළිබඳ තවතරතුරු දැනගන්න අවශ්‍ය වෙනවා නම් ඊයේ දිනේ සහ පෙරේදා දිනේ ගිය ධර්ම දේශනා නැවත ශ්‍රවණය කරලා ඒ පිළිබඳ කරුණු ඒක රාශි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ මෙවැනි ධර්ම දේශනා මාලාවක් සිදු කරගෙන යන්න දායකත්වයේ දරණ අය ඉතා විශාල පුණ්‍ය ශක්තියක් කරගන්න කොයි කොයි ධර්ම දේශනාව සඳහා වුණත් මොනම හරි ධර්ම දේශනාවක් සඳහා දායකත්වය දරන අය ලොකු පිනක් කරගන්නේ මොකද කවුරුන් හෝ ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ධර්මයේ දේශනා කරනවා නම් ඒ දේශනාව ඇහෙන ඇහෙන වාරයක් ගානේ කොතන කොතන හරි මොකද වෙන්නේ තියෙන කෙලෙස් දුරු වෙන්න හේතු වෙනවද නැද්ද කාගේ හරි කොතන හරි කෙලෙස් ධර්මයක් අඩු වෙන්න අඩු වෙනවා කියලා කියන්නේ එයාගේ අපායේ ගිහිලා විඳින්න තිබ්බ තිරිසන් අපායේ ගිහිලා විඳින්න තිබ්බ දුක් නැති වෙනවා නේද? බල්ලෙක් වෙලා, ආහාරයක් වෙලා, මීයෙක් වෙලා, ඉද්දෙක් වෙලා විඳින්න තිබ්බ දුක් නැති වෙනවා කියන එකයි. එහෙනම් ඉතින් මොනතරම් භාග්‍යයක්ද ඒක? නේද? මොනතරම් ලාභයක්ද? ඉතින් ඒ ඒ එහෙනම් බණපදයක් ඇහෙන වාරයක් ගානේ මහා පිනක් සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා කටයුතු සම්පාදනය කරලා දුන්න හැම කෙනෙකුටම අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා, එවැනි උතුම් පිනක් කරගත් කරගත් හැම දෙනෙකුටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.